100 කියන්නේ මොනවද? ඉතල ඒක මට කියලා ඉන්න ඔබ වහන්සේට මොකද්ද තේරිච්ච දේ මම දැනගන්න. 100 කියන්නේ මොකද්ද? 100 කියන්නේ මොකද්ද? ඇස කන දිව නාසය සමසිත කියන ආයතන 6 අඳුනා ගන්නාහු සංඥා සංස්කාර ධර්මයන් 100. 80 කියන්නේ මොකද්ද? ඇස කන දිව නාසය සමසිත සලායතන තුලින් අඳුනා නොගත් සංඥා සංස්කාර ධර්ම. 100 ට නිර්වචනය. එතකොට දැන් ඔබ වහන්සේට ඇයෙනවා කියන්නේ ඒක මොකද්ද? අඳුනාගත් එකක් නේ. ඒක 100. ආ මොටද කතා කළේ? මොට ඇවුන්නේ නැහනේ. ඒක මොකද්ද? 80. යනකොට වැදලා කඩනවා මේ අඳුර මේ වැරදි මේකෙන් මේක වැදුනානේ 80. පොඩක් නන්ද වැදෙන්න පුළුවන්. දැන් යන්නකො 100. ක්‍රියාවලිය තුල, තමන්ගේ හිරියව්ව තුල, ඒ හැම ගනුදෙනුවක් තුලම ස්පර්ශය තුල 100. එහෙනම් ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අය අඳුනා ගත්තා වූ සංඥාවල් සංස්කාරයන් ඒ ඔක්කො මොකද්ද 100 දැන් කියන්න 100 කියන්නේ වචනයක් විතරද වචනයක් නම් බුදුහාඳුර 84000ක් කියන්නේ අන්තර තේරුම් ගන්න ඔබ වහන්සේට මගේ කරුණාව මීට වඩා ගැඹුරින් අවශ්‍යයි කියන එකයි මට පැහැදිලි වෙන්නේ ඔබ වහන්සේට මං අනිත් අයට වඩා පිට වෙන්න ඕනේ කියන එකයි මට දැනෙන්නේ. මේ ලෝකේ සෑම සත්වෙක්ම සෑම සත්වෙක්ම මොනවාරි නාම රූපයක් එක නිතරම ඝනදෙන කරනව නේද? එයාගේ සිත මොනවාරි ඝනදෙනුවක් කරනවාමයි. දැන් මම ඔබ වහන්සේට අවවාද කරනකොටත් තරවටු කරනකොටත් ඔබ වහන්සේට කරුණාකාරණා කරුණාවෙන් විස්තර කරනකොට මොන හිරියාවේ මොන විදියටම මම ඇසුරුණා ඒ ඔක්කොම කට්ටිය බලාගෙන ඉන්නවනේ. එන අය කට්ටියට පේනවා, දැනෙනවා, එක එක ඒවා හිතෙනවා, හැඟෙනවා. ඒ මොකද්ද? සිතේ ගනුදෙනු. මේවා අඳුනා ගන්න එක තමයිලු 100. 100 කියන්නේ මහා ලොකුවට පටල ගන්න ඕන එකක් නෙමෙයි. අපේ සිත ආයතන 6 තුලින් ක්‍රියාත්මක වෙන ගනුදෙනු කරන සියලු දේවල් අඳුනා ගැනීම. මම මේක දැක්කා. මොකද ඒක 100. මට මේක පෙනුණා. ඒක මොකද්ද? මම පුටුව දැක්කා. සරල සිංහල. මම පුටුව දැක්කා. මොකද්ද? 100. මට පුටුව පෙනුණා. 80ද? හරි. ඔබ වහන්සේට තියෙන ප්‍රශ්නේ මම කියන දේ තේරුම් ගන්න බැරි කම. හරි. මම මේක තව විස්තර කරන්න. ඔබ වහන්සේ ඇවිල්ලා වුමුණාෙන් බලනවා කැටයන් කපු මේක කැටයන් කපපු පුටුව. දැන් ඔබ වහන්සේ දකිනවා. කැටයන් කපපු පුටුවක් පුටු 25 අසේ එකක් තියෙනවා. දැන් මේක දැක්කා. 100 න එක දැක්කනේ ඔබ වහන්සේ. ඔක්කොම එකවර තියෙන මේ කැටයන්. මේක පෙනුණා. ඔබ වහන්සේ දැක්කේ නෑ, එව්වේ නෑ, ඒක පරීක්ෂණ කළේ නෑ, විමසුවේ නෑ. යන ගමන පොඩි වෙනසක් වෙනවා. මාරු වැඩි මේකට වෙනස් පුටුවක් කැටයන් කපලා තියෙනවා. පෙනුණා. යන ගමන් පෙනුණා ඔබ වහන්සේට. පෙනුණා කියන එකත් අඳුනාගත්ත ලයිස්තුවට නේද එන්නේ. ලයිස්තුව කියලා කියන අඳුනාගත්තා කියන එකට තමයි එන්නේ. දැක්කා කියන එකත් එතනට එන්නේ. එහෙනම් දෙකම 100නේ. හැබැයි ඒක වමනාවෙන් කළා මේක නිකන් වුණා. නිකන් වුණා. හැබැයි දෙකෙම අඳුනාගත්තා. හැබැයි දෙකම 100 වුණාට පොඩි වෙනසක් තියෙනවා. අතන පුද්ගලයේ සත්වයක් නඩත්තු වෙනවා. මෙතන පුද්ගලයේ සත්වයක් නඩත්තු වෙන්නේ පුද්ගල ධර්මතාවයට සාපේක්ෂව පුද්ගල සත්ව ධර්මතාවයට සාපේක්ෂයක් නැතුව එතකොට එතන සත්වයක් ඉන්නවා මෙතන සත්වෙක් නැහැ. ඒක වෙන කතාවක්. හැබැයි දෙකම 100. රාතෙක් දකිනවා. ඇටසැකිල්ලක් යනවා. 100ද 100ද? මිනිසෙක් ඉන්නවා. අනාසය කෙල්ලෙක් ගියා. කොහොමද දන්නේ? පොඩි ළමයි කවුරු 18 16ක් විතර පොඩි ළමයි දුවගෙන ගියේ දුවගෙන යන වේගෙන් අපිට දෙන්න වයසක මිනිස්සු වැඩි හිටිය දුවන්නේ නැහැ නේ 35 ගෑනු ළමයෙක්. සාමාන්‍ය අවුරුදු 18ක 20ක ළමෙක් දිවෙක තියෙනවා. මොනවද දැනෙන්නේ කියලා. එයා ඇඳෙන්නේ තියා ගවුම මල් මල් දාපු එකක්. බාට දෙකක් දාන්නේ කියලා. කියලා විස්තරය කියනවා. රාත්‍රියකින් ආනකොට ඇටසැකිල්ල ගියා. තරුණද වයසද? ඇටසැකිල්ලකින් ආන්න මට බැරි වුණා. ඇටසැකිල්ලකින් තොරතුරක් ලැබුණේ නැහැ. රටට ගිහිල්ලා ගියා. ඒකට රටට ගිහිල්ලා කියන්න බෑනේ. එහෙනම් මේ මිනිස්සෙගේ කතාවක් තමයි මේ කියන්නේ. එතකොට ඒ රාතන් වහන්සේ බොරුද කියන්නේ? නෑනේ. ඇටසැකිල්ලා ගියා කියලා කියන එකෙන් උන්වහන්සේ මොනවද එකක් උන්වහන්සේට පෙන්නලා තිනවා. අරයා මොනවද එකක් දැකලා තිනවා. දැන් ස්වභාවයන් දෙකක්. දැකපු කෙනාට අම්බෙච්ච තොරතුරු ටිකයි පෙනිච්ච කෙනාට අම්බෙච්ච තොරතුරු වල ලොකු වෙනසක් තියෙනවා. දැක්ක කෙනා අර නාම රූපයත් එක්ක කෙලෙස් ටිකකුත් යට හම්බෙලා තිනවා. හැබැයි පෙනිච්ච කෙනාට කෙලෙස් නැතුව නාම රූප හම්බෙලා තියෙනවා. ඇටසැකිල්ල නිකන් යන්න බෑ. සිතක් තියෙන්න එපා යන්න නම්. එතකොට ඒකට පණ තියෙන්න එපා. එහෙනම් ඇටසැකිල්ල ගියා කියනකොටම අර මිනිස්සයා දන්නවා මිනිස්සෙක්මයි කියලා තියෙන්නේ. හැබැයි තරුණද වයසද ලෙඩෙක්ද මහල්ලෙක්ද එතකොට රාජ්‍ය පුරුෂයෙක්ද බටේක්ද කවුරුද කියලා මොකද්ද කියලා දන්නේ නැහැ. ඒතකොට එයා දන්නවා මිනිස්සෙක්මයි ගිහින් තියෙන්නේ. හැබැයි තොරතුරු කොහොමවත් නැහැ. කෙලෙස් වලට අදාළ තොරතුරු නැහැ. අර යන කෙලෙස් වලට අදාළ තොරතුරු ඔක්කොම තියෙනවා. එතකොට බුදුජන කෙනයි ආර්ය කෙනයි කියන දෙන්නාම එකම දේ දැක්කට ඒකට ලැබෙන තොරතුරු වෙනස්. මෙයාට හම්බෙන තොරතුරු මොකද්ද? පුද්ගල සත්ව නැති ස්වභාවයේ තොරතුරු අරයට එන්නේ පුද්ගල සත්ව ස්වභාවයේ ඇති තොරතුරු. දැන් පැහැදිලිද? එතකොට දැක්කා කියලා කියනවනේ. ඒක මොකටද සාපේක්ෂ තොරතුරක්ද? පුද්ගල සත්ව ස්වභාවයේ ඇති තොරතුරක්. වෙනුනොත් නැති නැති තොරතුරක්. එතකොට තොරතුරු දෙකම 100 තමයි. හැබැයි මෙයාගේ 100 තුල මෙයාගේ සිහිය තුළ දුකක් අටගන්න. හැබැයි එයාගේ සිහිය තුළ දුකක් අටගන්න පුළුවන්. ඇයි දුකක් අටගන්නවා කියන්නේ නැතුව දුකක් අටගන්න පුළුවන් කියලා කිව්වේ. දැන් එතන ගැටලුවක් තියෙන නැත පොඩි ප්‍රශ්නාර්ථයක් නේ. මේකට දුකක් අටගන්න නැල්ලු. පුද්ගල සත්ත්ව ස්වභාවය නේ. හැබැයි මෙතන පුද්ගල සත්ත්ව ස්වභාවයට සීයන්නේ දැක්කේ. හැබැයි එතන දුක හටගන්නේ නැහැ කියන්නේ දුක හටගන්න පුළුවන්. පුළුවන්. එහෙනම් එතන සමහර විට විය හැකි කියන අර්ථය තමයි එතන දෙන්නේ. ඇයි එහෙම වෙන්න පුළුවන්? දැක්කාම මේ පුටුවේ වටිනාකම බැරි වෙලාවත් එයා ස්පර්ශ කෙරුවොත් ඒ ස්පර්ශය තුළ එයා නොදැනවත් දැන් ලෝභය ස්පර්ශ වෙනව නේද? ඕම් දුකට ගන්න පුළුවන්. ඕ ඒක තියන්න එපා. ඒක වටින පුටුවක්. පිච්චෙනවා මනසෝ ඒක තියන්න එපා. ඒ තියන්න අර පුටුවේ තියන්න මොකක්ද දැන් උනේ? එයා යම්කිසි වටිනාකමක් නඩත්තු කරනවා. එයා තුළ ලෝභය නඩත්තු වෙනවා. දැන් එයාට දුක එනවද නැද්ද? එනවා. අර රාතන් වාසේ දකින්නවා මේ. ගාක් ගාක් ඉඳගෙන හිටියා. ගාක් මුදියගෙන හිටියා. ගාක් ඇවිදිනවා. දැන් ඕම එකක් කියන. දැන් අපිට ලොකු ප්‍රශ්නයක් මේක. ගාක් ඇවිදිනවා. එහෙනම් උන්වහන්සේ මොනවාරි මේ ලී වලින් හදපු මොනවාරි උපකරණයක් ගැන මේ කියන්නේ. නිකන් ඒට මෙට යන්න පුළුවන්, නිකන් චලනය වෙන්න පුළුවන් උපකරණයක් ගැන. ගහක් ඉඳගෙන හිටියා. එහෙනම් උනාස ආසනයක් ගැන පුටුවක් ගැන මේ කියන්නේ. ගහක් බුතියගෙන හිටියා. මේ හඳක් ගැන කියන්නේ. මිනිස්සු තේරුම් ගන්න උනාස මොකද්ද එකක් කියන්න හදනවා. හඳක් තිබුණා බුත් හඳක් කියලා වන රුපියල් 75000 වටිනවා කියලා මිනිස්සෙක් කියනවා. ඒ මනුස්සයත් මේ ගහක් බුතියගෙන කතාව තමයි කියන්නේ. හැබැයි 75000ක වටිනාකමකින් යුක්ත කතාවක් ඒක. ඒක මොකද්ද? ලෝභය මිශ්‍ර වෙච්ච කතාවක්. ලෝභය එතකොට අපි මේ අස කන දිව නාසය සමසිත කියන ආයතන අයතුලි ගනුදෙනු කරන සංඥා සංස්කාර ධර්මයන් ස්පර්ශන් ඔක්කොම මොකද්ද? සමහර කට්ටිය දැක්කම වාස් හල්ලලා ඇදලා ඇතුළට අරගෙන ලොකු බණක් කියනවනේ. කෝබන්සේගේ ප්‍රඥාව. මම මෙතන ඇස කන දිව නාසය සමසිතෙන් 100ෙන් දකින්නවා කියලා වචන කිව්වද? 100 කියලා එකක් කිව්වේ නැහනේ. හොඳට අහගෙන ඉන්න. ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයෙන් ගනුදෙනු කරන ස්පර්ශ වෙන සංඥා සංස්කාර ධර්මෙන් මොනවද? ගනුදෙනුවක් පමණයි. ඒක ගනුදෙනුවක් පමණයි. ඒක 100ෙන් තමයි තීරණය වෙන්නේ ඒක තුල ඉපදෙනවද නැද්ද කියන එක. ඒ 100 තුලත් නාම පුද්ගල සත්ව ස්වභාවය නැතුව දකින්න කෙනත් පුද්ගල සත්ව ස්වභාවය ඇතුව දකින්න කෙනාට සාපේක්ෂව ඒක කර්මයක් දුකක් විය හැකිද නොවිය හැකිද කියන එකත් තීරණය මේ ටික තේරෙනවා. මොකද්ද තේරෙන්නේ? තේරිච්ච ටික හැමෝටම පැහැදිලි කරන්න බලමු ගුවන් සියම්මෝ මාසයක දැනගන්න. නෑ මම ආන්නේ ඔබ වහන්සේ කියන එක නෙමෙයි. දැන් මේ කියපු ටික තේරුණානේ. ඒකෙන් ඔබ වහන්සේට තේරිච්ච ටික කියන්නේ. ඒතර ටික මම ආයෙ විස්තර කරන්න. පිරිවෙනේ විභාගෙටත් ඔබ වහන්සේ මතන කිය සාන්නාංශ මේක ඔක්කොමට උත්තර දන්නවා. මට ලියා ගන්න බෑ. පැටලිලා තියෙනවා. ඒතර කොහොමද මම පාස් කරනවනේ උත්තර දන්නවනේ. ලියා ගන්න බෑ. ඒක ඕනේද මෙතනක් කියන්නේ. S2 පියා ගන්න. ඔබ වහන්සේට භෞතිකව ප්‍රැක්ටිකල් දුන්නත් තමයි හරියන්නේ. සෑල්ලු වෙන්නකෝ. තව සෑල්ලු වෙන්න. ඔබ වහන්සේ මං ඉදිරියේ ඉන්නවා කියන කමත කරගන්න. කය දිහා විනාඩියක් විතර බලන්න. දැන් දැනීම මත සිත පීඩවන්න. කයත් අතහැරලා දැනීම. දැන් ඔබ වහන්සේ ප්‍රාණ ශක්තියත් එක්ක වපමණයි පවතින්නේ. දැන් මේ දැනීම ආයතන වලට මුදාහැරලා ස්පර්ශයන් එක්ක ගනුදෙනු කරන්න. දැන් ඇයෙන දේවල්, දැනෙන දේවල්, හිතෙන දේවල් ඔන්න ඔය ලිස්ට් එක බලන්න. ගනුදෙනු ගොඩාක් දැන් අම්බ වුණා නේද? උවසට සද්ද ඇහුන්නේ නැද්ද? දැනින් දැනි දැනෙන්නේ නැද්ද? හිතෙන්නේ නැද්ද? හැඟෙන්නේ නැද්ද? ඒ ටික හඳුනාගත්තද? ඒ හඳුනා ගන්නකොට වංශ හඳුනාගත්ත ක්‍රමය කියන්න මට. නෑ මම මේක මිටියෙන් ගානවද, කුළු ගෙඩියෙන් ගානවද, පයින් ගානවද කියන එක නෙමෙයි ඇහුවේ. දැන් මම දන්නවා ඔබ වහන්සේට මෙතන ඉඳලා ඒ ගාන උපකරණය ඒ ගාන වස්තුව පේන්නේ මම අහන්නේ ඒ ඇයෙනවා දැනෙනවා ඇඟෙනවා සිතෙනවා කියන ඇයෙනවා දැනෙනවා හැඟෙනවා සිතෙනවා මෙන්න මේ කාරණා අතර පේන පේන එක නෑ ඈ මේනේ සද්ද වෙන තැන මේ කාරණා අතර ගනුදෙනු කළේ කොහොමද? ශබ්ද දෙකක් එකපාරට ඇහුණද එහෙම නැත්නම් එකක් ඇහුණාට පස්සේ අනිත් එක. ඔන්න ඔච්චර දැනගන්න තියෙනවා. සම්මා සතිය වඩන ආර්ය ශ්‍රාවකයා ඔට්ටු වෙලා ඔට්ටු වෙලා කවදද අවුරුදු 20කින් හරි 30කින් හරි මාසයකින් හරි දවසකින් හරි පැයකින් හරි ඕක දැනගන්න ඕනේ. ඒක දැනගත්තේ නැත්නම් එතනින් යට යන්නේ ආයතන අයට එකපාරට කාරණා දෙකක් ගෝචර වෙන්නේ ඇයෙනකොට පේන්නේ පේනකොට හැෙන්නේ මොකද ඒකට හේතුව වයින්කොට වයින් වේගය එකමද වතුර පොළොට වැටෙන වේගය එකමද නෑ. මම උලම් ශබ්දය අතාරින්නකෝ. වලාකුළකින් වතුර වැටෙනවා. ඒ වැටෙනකොට තියෙන වේගය එකක්ද වෙනස්ද? වෙනස්. කොහොමද කිව්ව? මේ භූ පීඨීමට සාපේක්ෂව පොළව පාත්තන් තියෙන උස්තැන් තියෙන. උස්තැන් වල ගුරුත්වය අඩුයි. උස්තැන් වල ගුරුත්වය අඩුයි. ඇදෙන ප්‍රතිශතය අඩුයි. පාත්තන් වල ගුරුත්වය වැඩි. ඇදෙන ප්‍රතිශතය වැඩි. එතකොට ඒකට සාපේක්ෂව වතුර වල වැටෙනකොට වැටෙන ස්පීඩ් එක වෙනස්. බලන්න එකම වැයි වලාකුළ ඇප්පිලා වැටෙනකොට ඒ වතුර වැටෙන ස්ථානයේ වෘත්තයට සාපේක්ෂව නුවර වැටෙන වතුරයි වයඹ පළාතට වැටෙන වතුරයි වෙනස්. පාතරට ගියාම ආත්පසින් වෙනස්. උතුරට ගියාම ගොඩාක් වෙනස්. බස්නායට ගියාම තවත් වෙනස්. ඇයි? ඒ ඒ භූ විෂමතාවයට සාපේක්ෂව ඒ පීඨීමට සාපේක්ෂව ගුරුත්වයෙන් අදින ප්‍රතිශතයට සාපේක්ෂව ඒ වටන වේගය වෙනස්. හිමාලයේ මුදුනේ වතුර වැටෙන එක ගණන් කරන්න පුළුවන්. එච්චර ස්ලෝ. මෙහෙම ගලක් දැම්මම මේ ගල වැටෙන එක දිහා බලන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ගලක් තප්පර 8න් වැටෙනවා නම් තවත් තප්පර 4ක් එකතු කළා 12ක් යනවා ඒක වැටෙන්න. ඒ කියන්නේ කාලය ටිකක් වැඩියෙන් ගන්න. ගුරුත්වය අඩුනේ. හිමින් වැටෙනවා. ඒ වැටෙනකොට පේනවා. දැන් මේම දැම්මාම අර දකින්න අමාරු වැටෙන වේගය. නමුත් ඒකෙදි දකින්න පුළුවන් ඒ වැටෙන එක. එහෙනම් මේ මා පොළවේ වතුර ටිකක් ආපෝ ධාතුව වැටෙන එකත් ඒ පතිත වෙන එකත් ගුරුත්වයට සාපේක්ෂව වෙනස් වෙනවා නම් රූපේටයි වර්ණයටයි ගන්ධයටයි රසයටයි ඕජාවටයි ස්පර්ශයටයි වෙනසක් තියෙන්න ඕනේ නේද? දැන් අනක එහෙමනම් එකම ආපෝ ධාතුව එකම ආපෝ ධාතුවක්. ආපෝ තේජෝ වායෝ නෙමෙයි. එකම වායුව ආපෝ ධාතුව වැටෙනකොට භූ විෂමතාවයට භූ පීඨීමට ගුරුත්වයට සාපේක්ෂව වැටෙන ස්පීඩ් එක වෙනස් නම් පේන ස්පීඩ් එක, හැයින ස්පීඩ් එක, දැනෙන ස්පීඩ් එක, හැඟෙන ස්පීඩ් එක, සිතෙන ස්පීඩ් එක මේ වේගයත් වෙනස් විය යුතුයි නේද? එතකොට පේනකොට පේන තරංගයේ ධාරිතාවයි ඇයෙනකොට හැයෙන එකේ ධාරිතාවයි වෙනස්ද නැද්ද? හරි ඒක දන්නවා. එකපාරට මුතුන් ගාලා එළියක් එනවා. හරි ලස්සනයි. ඩඩෝන් ගාලා නම් ගැස්සිලා යනවා. එතකොට වලාකුළු දෙකක් ඇප්පුණාලු සද්දයක් ආවලු ඉස්සෙල්ලාම ආලෝකයල ආවේ. තප්පර ගානකට පස්සෙලු කම්මැඩි පැලෙන්න සද්දයක් ආවා. එතකොට පෙනිලා ඉවර වෙලා ආලෝක. එතකොට දෙක එකට තමයි ආවේ. වැදුන ගම සද්ද ආලෝකේ දෙකට ආවා. හැබැයි හරය ඇවිල්ලා ගොඩාක් වෙලාට පස්සෙලු මෙයා ආවේ. එතකොට ආලෝකය ගමන් කරන වේගයට වඩා ශබ්දයේ ගමන් කරන වේගය වෙනස්. හරියටම අපි දන්නේ ඩෙසිමල් වලින් කොච්චරද පැට කිලෝමීටර සතපුම් කොච්චරද එහෙම දන්නේ නැහැ. අපි විද්‍යාඥයෝ නෙමෙයි. නමුත් විශ්වය ගවේෂණය කරන තාපසයා වශයෙන්ගේ තාපසයා ඒ විද්‍යාව දන්නවා. මේක වෙනස්. දැනෙන එක ඊට වඩා වෙනස්. ඇඟෙන එක තවත් වෙනස්. සිතන එක ආත්මසින්ම වෙනස්. එතකොට මේ ආයතන එකින් එකට එකින් එකට වෙනස් නම් 100 දැනෙන්න ඕනේ ආයතනෙන් ආයතනයටද එහෙම නැත්නම් සලායතනයටද නෑ මම ඔවන්සේ පුරුදු කරන එකක් නෙමෙයි ඇවිල්ලේ මම මේ කියපු ටික තේරුණාද කියන එකයි හරි ඔබ වහන්සේ පුද්ගලිකව මාව හම්බෙන්න ඔබ වහන්සේට මේක විස්තර කරන්න අවශ්‍ය ඉවසීම මම ළඟ තියෙනවා හැබැයි ඒක ඉවසගෙන ඉන්න පුළුවන් ද දන්නේ නැහැ මේ පල්ලෙහා පිටිපත් ඉන්න තංගයාට එඳ ඒ කට්ටියට කාලෙ දෙන්න ඕනේ නේ මේ කට්ටියට සාකච්ඡා ගොඩාක් වෙලා අපි සාකච්ඡා කරන්නේ ඒ කතා කරන ඒ ටික කාලේ කටින් දෙන්න ඕනේ. ඒ නිසා පුද්ගලිකව හම්බෙන්න රාත්‍රී කාලේ මම ඔබ වහන්සේට ඒ ටික තවත් නාම රූප වලින් විස්තර කරන්න. පැහැදිලිද? අපේ ස්වාමීන් වහන්සේලාට මොනවාරි ප්‍රශ්න ගැටලු තිබුණොත් මාර්ගය පිළිබඳව කමටම් පිළිබඳව විමසන්න පුළුවන්. එතන උරෝසුවක් තියන්න කියලා මම හතර පහ සතාවක්ම කිව්වා ඒක කවුරු ගණන් දන්නේ නැහැ මොකද දන්නේ දැන්වත් එකක් තියන්න එතන. හරි එතකන් අනිත් අය කාරණා විදිහට කතා කරන්න. කාරණාවක් කල්පනා කරනකොට සිහිය ගැන සිහිය ගැන සිහිය ගැන කල්පනා කරනකොට බුදුහාමුදුරු කියනවා දහස් ගාණක් ඉපදෙනවා කියලා. පොඩි සිතියකට බලන්න පඤ්ඤාව වැඩිම කෙනා 25ක් ගන්නවා පඤ්ඤාව අඩුම කෙනා 10ක් විතර ගන්නවා ගොඩාක් අඩුම කෙනා දෙකක් විතර ගන්නවා මොකවත් තේරෙන්නේ නැති කෙනාට එකක් අතව වෙලා නැහැ ප්‍රශ්නේ තියෙන්නේ මේ ලෝකේ කිසිම පුද්ගලයේ සත්‍යයක් නැහැ. පුද්ගලයේ සත්‍යයක් නැහැ. එතකොට මේ ඉස්සරහා වාඩි වෙලා ඉන්න ස්වාමීන් වහන්සේලා කවුද? දැන් ලොකු ප්‍රශ්නයක් අපට. භාග්‍යතුන් වහන්සේ කාශ්‍යපට එන්න කියන්නේ. ආනන්ද දැන් ටිකක් ගේන්නේ. දැන් බුදුහාමුදුරු පුද්ගල සත්‍ය ඉන්නවා කියලා කියනවනේ. නමුත් බුදුහාමුදුරු කියන පුද්ගල සත්‍ය නැහැ කියලා. එතකොට මොකද්ද මෙතන තියෙන්නේ? විඥානයක් විඥානයක් එකතු කරගත්ත ශක්ති විශේෂයක ක්‍රියාවලියක්. ක්‍රියාවලියක්. ඒ ශක්ති විශේෂය තුළ තියෙන අණුවල න්‍යාස්ති වල තියෙන තොරතුරු වලට සාපේක්ෂව තමයිලු ලෝභ, දේශ, මෝහ, රාග, වෛර, කරුණා, දයා, මෛත්‍රී, ප්‍රශංසා මෙන්න මේ ක්‍රියාවලිය ඔක්කොම නිර්මාණය වෙන්නේ. දැන් මේක අපට සම්පූර්ණයෙන් දකින්න බෑ. ඇයි? ඒ සිත සිතවිසි යම්කිසි පුණුවක් සංසාරේ ලැබුවා නම් ඒ පුණුවට සාපේක්ෂව එයාට අඳුනාගැනීමේ ධාරිතාවක් තියෙනවා. ඒකට පඤ්ඤා පාරමිතාව කියලා කියනවා. මේ කියන ක්‍රියාවලිය කලබලය තුළ සිත යම්කිසි දෙයක් පුහුණු කරුවා නම් ඒ කලබලය මැඩපවත්වා ගන්න ඒකට සාපේක්ෂව එයා යම්කිසි පිළිවෙලට ඉන්නවා. ඒකට කියන සීල පාරමිතාව කියලා. එයා මේ ක්‍රියාවලියේ සිත එකතු කරගත්තා වූ ශක්ති විශේෂයේ ක්‍රියාවලිය නිසා අනිත් නාම රූප වලට ගොඩක් කරදර වෙනවා. ගැටළු වෙනවා. ඒවට අනතුරු සිද්ධ වෙනවා. ඒක වළක්වා ගන්න. ඒ පීඩනය වළක්වා ගන්න. එයා යම්කිසි මට්ටමකින් මොනවා හරි එකක් පුරුදු කරා නම් ඒක මෛත්‍රී පාරමිතාව කියලා කියනවා. මෙන්න මේ විදිහට ඒ සිත එහෙම නැත්නම් ඒ විඥාණය ඒක රාශි කරගෙන ක්‍රියාත්මක කරන ශක්ති විශේෂයත් එක්ක ගනුදෙනු කරන ක්‍රියාවලියට සාපේක්ෂව තමයිලු මේ පාරමිතා ධර්මයන් බිහි වෙලා තියෙන්නේ. ඒකට සාපේක්ෂව ඒ විඥාණය මෙච්චර ප්‍රතිශතයක් අඳුනා ගන්නවා. මෙච්චර ප්‍රතිශතයක අඳුනාගත්ත දේවල් පිළිබඳව අවබෝධයක් ලබනවා. එහෙනම් මෙයාට මෙච්චර පුරුදු කරන්න තියෙනවා, මෙච්චර දේවල් වටහා ගන්න තියෙනවා. මෙන්න මෙයා මෙච්චරක් කරන්න ඕනේ. ඒකට රාත්බෝධිය කියලා කියනවා. ලෝකේ තියෙන සියලු නාම රූප අඳුන ගන්න ඕනේ. හැම නාම රූපයක්ම අවබෝධ වෙන්න ඕනේ. ලෝකේ නැති නාම රූප ගැන අහුවාම ඒකත් නුවණින් දැකලා තේරුම් අරගෙන ඒක කියන්නත් පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් එයාගේ සිත ඒක ඒක රාශි කරගෙන ක්‍රියාත්මක කරගෙන ශක්ති විශේෂය මුළු ලෝකෙම තියෙන ශක්ති විශේෂයන් එක එක තප්පරයකට ගනුදෙනු කරන්න පුළුවන් හැකියාව හම්බෙන්න ඕනේ අවබෝධය පිටන්න ඕනේ ඒකට සාරාංශක කල්ප ලක්ෂ මෙච්චරයි කියලා ප්‍රමාණයකුත් ඒකට අදාළ වඩන්න පුරුදු කරනවන් ලිස්ට් එකකුත් ඇදෙනවා. ඒකට බුදු බුද්ධත්වයේ සඳහා පාරමී ගුණධර්ම කියලා කියනවා. මෙන්න මේක තමයි මේක ලෝකෙ සිද්ධ වෙන්නේ. එතකොට අපි සංසාරේ පුරුදු කරන්නේ බැනලා වැඩක් නැහැ. ඕ මිනිස්යාගේ ඇටි ඕන්නේ නැහැ. එහෙම කියලා එකක් හදනවා. එතකොට මොකද්ද? පානාතිපාතා වේරමණී රකින්න ප්‍රමාණය ඇදෙනවා. ඕන්න අනුන්ගේ දේවල් නිකන් ඕන්න ගන්නකට එපා අමනස අතරින් අතරින් දීලා දාන්න අදින්නා දානා වේරමණී ඒ මිනිසුන්ගේ ප්‍රශ්න ඒ මිනිසුන්ගේ ගෑනු ඕන්න අනුන්ගේ ගෑනු දිහා බලන්න පාඩු වෙමු කියලා පාඩු වෙනවා ඒ වගේ හිතන්න බ්‍රහ්මචර්යා වේරමණී මොකටද කාටවත් එක එක ඒවා කියලා මුලා කරන්නේ මිනිස්සු ඒක මම තමයි කෑවේ බඩගිනි ඉතින් කෑවා ඉතින් මොනව කරන්නද ඉතින් බඩගිනි අත්ත කියනවා මුසාවාදා වේරමණී. වෙරි ටිකක් බොනවද? එපා. ඔයා බොන්න. සුරාමේරේ මජ්ජපමා වේරමණී. මෙන්න මේ විදියට එයා එයාගේ විඥානයත් ඒ විඥාණය ඒකරාශී කරගෙන ක්‍රියාත්මක වන ශක්ති විශේෂ කොච්චර පරිස්සම් කරනවද ඒකට සාපේක්ෂව මොනවද පුරුදු කරන්නේ ඒ පුරුදු වලට සාපේක්ෂව පාරමී සිල් තීරණය වෙනවා හැබැයි එයාගේ සිතට තප්පරයකට සිතවිලි ලක්ෂයක් ඉපදුනත් එයාට අඳුන ගන්න පුළුවන් අර පුරුදු කරපු සාපේක්ෂයකට දාය නම් එතනින් යාට යන්න බෑ. එතනින් යාට යව යවනවායි කියලා කියන්නේ යා මහා පීඩනයකට ලක් වෙනවා. ප්‍රශ්නේ තියෙන ලෝකයේ හැමෝටම හැමදේම දැනගන්න ඕනේ. බුදුහාමුදුරන්ට හිතෙන විදිහට යාට හිතෙන්න ඕනේ. බුදුහාමුදුරන්ට රාම රූප පේන විදිහට පේනවා. අන්න එතන තමයි මේ මිනිසුන්ට පිස්සු වැදෙන්නේ. ඇයි? එයාට පුරුදු කරපු කැපැසිටි එක නැත්නම්, ඒ ධාරිතාව නැත්නම්, තථාගතයන් වහන්සේගේ ඇසින් එයා බලන්නේ කොහොමද? එයා අමු පුදුජනෙක් නම් රාහත් ඇස් දෙකෙන් අරියත් ඇස් දෙකෙන් එයා දකින්නේ කොහමද? ඒක එයාට එන්නේ නැහැ. එයා දකින්න උත්සාහ කරනවා. ඒ නිසා එයාගේ ඔළුව අවුල් වෙනවා. එයා තේරුම් ගන්න ඕනේ මට පේන්නේ ටයිල් කැටේ නම්. ටයිල් කැටේ නම් ටයිල් කැටේ දැකලා ටයිල් කැටේ දැකලා ඒක හඳුනාගත්තාම ඇති. හැබැයි රාහතෙකුට පේන පස් පස් නැද්දාම මෙන්න මේම ලස්සන වෙනවා නම් අපේ තියෙන ඝන කළු ගල් වගේ තියෙන අදහස් දැඩි ස්වභාවයන් මැද්දාම මේ වගේ රළු ස්වභාවයට එනවා. එන අපේ තියෙන දුර්වලකම් නිවැරදි කළාම කඩතොල් සමතලා කරම මේ විදියට ෆිනිෂින් එකක් දෙනවා. එයා වෙන එකකුත් දකිනවා. හැබැයි එයාට ඒක දකින්න පුළුවන් වෙන්නේ එයාගේ පුරුදු කරපු ඒකට සාපේක්ෂව. එහෙනම් මටත් බැරි වෙලාවත් ඒක දකින්න ඕනේ නම් දකින්නේ කොහොමද කියන එක නෙමෙයි මම උත්සාහ කරන්න ඕනේ. ඒක දකින්න ඒ ප්‍රඥාව පාළ වෙන ඒ පුරුද්දයි කරන්න ඕනේ. ඒ පුරුද්ද ටික ಗುಣධර්ම ටික වඩනකොට ඒ තපස් රකින්නකොට ඒ ධාන වඩනකොට අන්න ඊට පස්සේ එයාටත් ඒක හැකියාව වෙනවලු අර රාතේකට පේන දේ උන්වහන්සේටත් පේනවලු. බුදුහාමුදුරන්ට පේනිච්ච දේ කවදරේ එයාටත් පේනවලු. ඇයි? එයාත් ඒක පුරුදු කළා. ඒතකොට එයාටත් ඒ විදිහට පේන්නේ. එහෙනම් ඇයෙනවා කියලා කියනකොට ලක්ෂයක් වචන කතා කරන ගුරුවරයා සමහර අයට 25000 කයනවා. 25000ක් එයාට නැවත කියන්න පුළුවන්. සමහරට 50000 කයනවා. සමහර අයට ඉස්පිලිපාපිලිවත් නැතුව ලස්සමයිලා ලස්සම නැවත කියනවා. සමහර අයට හැයනම් කියලා මොකවත් මතක නැ මොනවද? මොකද්ද උන්වංශ නාම කියලා කිව්වා රූප කියලා නම් එකක් කිව්වා තමයි ඉතින්. බයක් විතර ඉතින් ඒක කොහටද දෙන්නේ මතකෙට ඉන්නේ. ඒතර වචන දෙකයිනේ මතකෙට ලා තින්නේ. අර නාම කිනක රූප කිනක ඇරෙන්න 99998ක්ම හිල නැහැ. දෙකයි ඇවිල්ලා තියෙන්නේ. හරයට 25000ක් ඇවිලා. මෙයාට 60000ක් ඇවිලා. අරට 80000ක් ඇවිලා. එක්කෙනෙක් ඉනලට 100 100ම ඇවිලා. ලස්සෙම මතකයි යට. අපේ ගුරුවරයා කිව්වා මේ ලෝකේ හැමතැනම තියෙන නාම රූප. දැක්කාම නාමයලු අඳුනගත්තොත් දැක්කාම රූපයලු හඳුනාගත්තාම නාමයලු නාමය නිසා රූපයත් රූපය නිසා නාමයත් පවතින බව ගුරුවරයා අපට තේරුම් කරලා දුන්නා. එහෙනම් අපි මේ නාම රූපات එක්ක ජීවත් වෙනකොට මේ භවයේ අපි ගමන් කරනකොට දකින්න හැම එකක්ම රූපය. ඒ කුමක් දැක්කාද කුමක් මට පෙනුණාද ඒක අඳුනගත්තාම ඒක නාමයක්. මෙන්න මේ විදිහට නාම රූප ධර්මතාවය පවතින්නේ. කියලා කියන අර ගුරුවරයා කියපු ටිකම යාගේ කියවෙනවා. අනිත් කට්ටිය කියන හරි. ඒ ගුරුවරයා නිවැරදි දෙය කියවා. මටත් ඕනේ ගුරුවරයා සරණ යන්න. මටත් ඒ කියන මාර්ගය වඩ එහත් වෙනවා ඒකත් එක්ක. අරයන් යනවා මොකද්ද ඇල්ලක් උනස් උදේ පාන්දර ඉතින් දාහනේ වළඳලා ජීර්ණය වෙන්නත් එපා. ඉතින් අපිව තමයි බයිට් එකට ගන්න. ඉතින් රූප ගැන පැටලුවා පැටලවිලා ආයි මට දාහනෙත් අමතකුණා. එතකොට දැන් උන්වහන්සේට අර ඔක්කොම පැටලිලා උන්වහන්සේත් පැටලිලා වචන දෙකක් මතක තියෙනවා. නාම ගැන රූප ගැන තමයි කිව්වේ. අරුණාංශ කියන නාම රූප ගැන කියනවා නම් උන්වහන්සේ ගුරුවරයා ටික සෙල්ලම් කෙනෙක් නෙමෙයි. පැටලිලි කියලා කියන්නේ ඒ කියපු දේ තේරුම් ගන්න අවබෝධයක් නැහැ. එහෙනම් උන්වහන්සේ පැටලිලා උන්වහන්සේ අපේ බයිට්ටයට ගත්තා කියන එක නෙමෙයි ඇත්ත. මහා ප්‍රඥාවන්ත ගුරුවරේ සංසාරේ මොනවාරි කර්මෙට උන්නතර ලැබිලා. එයාගේ ධාරිතාව වැඩි. ඒ ගුරුවරයාගේ. ඒ ධාරිතාව හොරොත්තු දෙන්නේ නැහැ මේ මනුස්සයා. කුළු ගඩි වලින් ගැව්වා වාගේ. ඒකට තමයි මේ මනුස්සයා මේ වගේ කියන්නේ. මහා පැටලවිල්ලක්. උන්වහන්සේ නිකන් ඔළුව කුරුවල් කරනවා. බලන්න උදේ පාන්දර අපි බයිට් එකට ගන්නනේ. ඒක නෙමෙයි. ඒ ප්‍රඥාව උන්වහන්සේට උරොත්තු දෙන්නේ ඒ හදාසල ගැඹිරතේ තේරුම් ගන්න නුවණ නැහැ, වඩල නැහැ. එහෙනම් මේක උන්වහන්සේගේ දෝෂයක්. කමන්න ඒ පැටලවිච්ච එක මට තාන්න ඕනේ. ඒ ඇමතිස්සේ ඔළුව අවුල් කරන්න අන්න ඒ ඔළුව අවුල් කරන කරු ටික මට ආ ගන්න ඕනේ. ඒ ගුරුවරයාලමට එක්කම යනවා. බෑ ඔබ වහන්සේගේ ඔළුව අවුල් වෙයි. කමක් නැහැ. ඒ අවුල් වෙන කරු ටික ඕනේ. ආනකොට යට මීපැණිලා ඇයි එයාට තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙනවා එයාට ධාර්තාව තියෙන එයාගේ රෝම ඔක්කොම දෙලින් යනවා එයා කියන මේක තමයි සංසාරේ හොයාගෙන කියේ ස්වාමිනේ එහෙනම් මේ නාමය නිසා රූපයත් රූපය නිසා නාමයත් පවතිනවා නම් මේ දෙකම පවතින්නේ ඇයි ඔබගේ පෘථුජන ස්වභාවය නිසා ඔබගේ පෘථුජන ස්වභාවයේ තියෙන තාක්කල් රූපයත් නාමයත් පවතිනවා නාමය නිසා රූපයත් රූපය නිසා නාමයත් පවතිනවා ඒ දෙකම පවතින්නේ ඔබගේ පෘථුජන ස්වභාවය නිසා ඔබ කවදාද ඔබෙන් ඔබ නිදාස් වෙන්නේ? එදාට ඔබට සාපේක්ෂව ලෝකේ නාමයකුත් නැහැ, රූපයකුත් නැහැ. එයා එතන rahat වුණා. එනකොට අර යනවා ස්වාමිනේ ඔබ වහන්සේගේ තොළුව අවුල් වෙලා තිබුණ ඔක්කොම निराවුල් වුණා. එතකොට දැන් බලන්න අරයා කියන කරුණ වලට සාපේක්ෂව මෙයා වෙන එකක් නේ කියන්නේ. එහෙනම් මේ ප්‍රඥා පාරමිතාව අපට පිරෙන සාපේක්ෂවලු ඒ කියන බෝධිසත්වයට ඒක වැටහෙන්නේ. පඤ්ඤා උප්පත්තං සෙට්ටා ප්‍රඥාව පාළ වීම ශ්‍රේෂ්ඨයි කියලා බුදුහාමුදුරුවෝ. ප්‍රඥා උදපාදි කියලා කියනවා. ප්‍රඥාව උපද ගන්න මානෙනි. එහෙම නැත්නම් ගොඩ යන්න බෑ. තථාගතයන් වහන්සේගේ ඔඩක්කුවේ වැඩ සිටියත් රාහුල හාමුදුරුවෝ rahat වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ මගේ තාත්තා ඊ කාලේ බෝධිසත්ව කාලේ ඒත් rahat වෙන්නේ නැයි ප්‍රඥාව ඉපදුවේ නැත්නම් එයාට ඒක තේරෙන්නේ නැහැ. එයාට වෙන කතාවක්, බැටලෙවිල්ල, මුලා කරන එක අපිව මඩවනවා. ඕම කකුල යට වැටෙන්නේ. උදේ ඉඳලා මා ඇල්ලක් කියලා බලන්න හොඳට නිදාසේ චූර්ණ එකට දැන් ඔක්කොම අවුල්නේ. එතකොට එයාට හිතෙන එක අවුලක් නෑ. මේක නිර්වුල් කිරීමක්. මෙච්චර කාලේ සංසාරේ අවුල් වෙලා අවුල් වෙලා පැටලලා පැටලලා තිබිච්ච එක ලියනවා යා ගැට. එයාට තියෙන අලුත් ගැට ගන්නවා වාගේ නෑ. ඒ තියෙන ගැට ලියනවා යා. එහෙනම් අපිට පේන රූප 25ක් තිබුණාම අඳුන ගන්න පුළුවන් පායි නම් එතනින් යාට යාට ඒක දකින්න බෑ. ඇයි? එයාගේ කැපැසිටි සම්මාදිට්ඨි කැපැසිටි කෙච්චරයි. කාරණා තේරුණාට 500ක් කියන්න බෑ. කියනකොට වෙන එකක් කියවෙන්නේ පටලනවා මම අරකනේ මට කියාගන්න කියාගන්න බෑයි. සම්මා වාචාව යාගේ කැපැසිටි එකේ තියෙන වචන 12යි. ඒ 12ට පස්සේ යාට කියන්න බෑ. කිව්වොත් ඒක පැටලෙනවා යාට. සංසාර සම්මා කම්මන්තෙන් යාට කරන්න පුළුවන් කාරණා දෙකයි. කවුරු හරි මොනාර කියනකොට ආගෙන ඉන්න පුළුවන් වත් දෙක බැඳගෙන මොනාර වැඩක් දුන්නාම ඒක ඉවර වෙනකන් කරන්න පුළුවන්. වෙන කිසිම තැනක සංවරයක් නැල්ලු. එහෙනම් කම්මන්තේ වායාමය එයාට තේරෙන්නේ දෙකයි. අනිත් අය දැක්කම නිකන් රහතෙක් නැවිලා පේනවා. හැම ඉරියව්වක් තුළම ආර්ය ස්වභාවය පේනවා. උන්වහන්සේගේ නියපොත්තේන්ද්‍රාම මානකම පේනවා. අරුණාන්සේගේ කිස්ගාක්වත් මානකම නැහැ. හැබැයි සමහර තැන්වල ඒක තියෙනවා ඒ මානකම. එක තැනක දෙතැනක තියෙන නම් කම්මන්තේ වායාමයේ දෙකයි තියෙන්නේ. අරුණාන්සේගේ 90ක් විතර තියෙනවා. එහෙනම් කොච්චර පුරුදු කෙරුවත් රාතෙක් වාගේ රඟපාන්න බෑ. ඒක කයින් එන්න ඕනේ. කම්මන්තේ කොච්චර වඩලද ඒකට සාපේක්ෂව ඉබේ මතුවෙනවා. ඇයෙන වචන ලක්ෂයක් ඇවුනත් එයා සම්මා ශ්‍රෝතය. ඇයෙන වචනවල 100 පවත්තලා සංසාරේ කොච්චර හිටියද ඒකට සාපේක්ෂව ඇයෙන්නේ. ඒකට සාපේක්ෂව මතකෙ ඉන්නේ. සම්මා ශ්‍රෝතේ වඩලම නැහැ. ඉතින් හැමම යනවා. බුදුහාමුදුරෝදේ පාන්දර ඉඳලා කියවනවා කියවන පව් දෙයනේ මේ උත්තමයා මේ තරම් කෑ ගන්න බව ඇයි දන්නේ උන්වහන්සේ මොනවාර මානසික ලෙඩක් දන්නේ කියලා කොසල් රටේ තරුණ කල්පනා කරනවලු. අවුරුදු 20ක්. බුදුහාඳුර ළඟ වාඩිලා තින් කල්පනා කරන බුදුහාඳුර පවුදේ පාන්දර නැගිටලා මොනවාරි බඩට ටිකක් කැම ටිකක් වළඳලා පවුදයනේ මේ ආර්ය උත්තමයා කෑ ගන්නවා කෑ. එයාට එන්නේ කෑ ගන්නවා කියලාලු. මේ සෝතාපන්න වෙනවා, රාහත් වෙනවා, පිරිනුවම් පානවා. ඒව එකක්වත් එයාට ඇන්නේ නැහැ. ඇයි? සම්මා සෝතේ වඩලා නැහැ. ඒ නිසා එයාට ඇන්නේ නැහැ. අන්තිමට අවුරුදු 20න් ඇවිල්ලා කියන ආනන්ද ආන්දර මම යනවා යන්න ගෙදර. ඇයි ඇයි මේ මාත්‍ය. ඉතින් ඕක කාලාලකින් මට බැරි ගෑවිලා තියෙන නින්දෙත් මට කිය වෙන ওই කතන්දර ඔක්කොම උට පුදුම විදිහට මේ ඥානගත වෙලා. ඉතින් මේ ඒ යාරි යන්නේ මම යනවා යන්න. එච්චර ඇයිලා ඇයිලා ඇයිලාම පත්තියන් වෙලා. සමහර නර්ස්ලා ඉන්නවලු එයා ડોක්ටර් කෙනෙක් වාගේලා. අයි අරවා දැකලා දැකලා අවුරුදු 20ක් විතර වැඩ කරලා ඉසෙලන් එක ගන්නවලු මීටර හදනවලු රිපෝට් එක බලනවලු පෙති දෙනවලු සමහර වෙලාවට නර්ස් ડોක්ටර් කලින් දැකලා නැති මනුස්සය හිතනවා මෙයා ડોක්ටර් කියලා. පත්තියම් වෙලා. ඒ වගේ සමහර කට්ටියට එම පත්තියම් වෙනවලු. වැඩක් නෑ. වැඩක් ගන්න. පස්සේ කොසල් රටේ තරුණා ගියා යන්නේ. ඇයි සම්මා සෝතය පුරුදු කරගත්ත නැති නිසා යාට ඇයෙන ප්‍රතිසතිය අඩුයි. 0.0.01 වැඩක් නැහැ. සමහර කට්ටියට හැයෙන ප්‍රතිශතය වැඩිලු. ප්‍රතිශතය වැඩි නිසා අස්සජි මහරහතන් වහන්සේ තාපසයා මොකද කරන්නේ? අපි සංජය බෙල්ලට ඒ අපේ ශාස්ත්‍රුන් වහන්සේගෙන් කමටන් අරගෙන මේ මාර්ගය වඩනවා. මොකක්ද නැහැ මාර්ගය. හැමතැනම ඉතින් බොරුවක් තමයි තියෙන්නේ. හැමතැනම රවණීමක් තියෙන්නේ. ඔක පුරුදු කරනවා. සංජය බෙල්ලට්ට කියන ඒ උත්තරමය ඔයගලන්ට එහෙමද කිව්වේ? ඔව් හැමතැනම බොරුව මුලාවක් මේවට අවුෙන්න එපා කියලා අපිට අවවාද කළා. අපි අවුෙන්නේ නැතුව ඉන්න බේරෙන්න උත්සාහ කරනවා. අස්සජී මහරහතන් වහන්සේ කියනවා ශ්‍රේෂ්ඨයි ඒ උත්තරමයා. එයාට ගරු කරන එයා ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක්. ශිෂ්‍යයන්ගේ ගුරුවරයෙක්. එයාට ගරු කරනවා. නින්දා කරන්නේ නැහැ. හරි ශ්‍රේෂ්ඨයි. එතකොට ඒ උත්තමයා කිව්වේ නැද්ද ඔබ වහන්සේලාට තපස්වරුන්ට හැමතැනම තියෙන බොරුවක් මමත් බොරුවක් මගේ මම කොහොමද බේරෙන්නේ ඒක කිව්වේ නැද්ද ටග්ගල නැගිටිනවලු සාරිපුත්ත ඒ කතාව අලුත් එකක් එහෙනම් මමත් බොරුවක් නේ මේක අපේ ගුරුවරයා දැක්කේ නෑනේ ස්වාමිනී ඔබ වහන්සේ කවුද මම තථාගත ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකෙක් ඒ ශාසන වහන්සේ කොයිද ඉන්නේ ජේතවනාරාමයේදී මොකද උන්වහන්සේ දේශනා කරන ධර්මයේ මේ ලෝකේ අමතන තියෙන හේතුඵල ධර්මයක්. හේතුව නිසා ඵලයක් අට ගන්නවා. ඵලයක් නිසා ස්වාමීන් වහන්සේ මේකට වඩා අර ඔරිජිනල්. පොඩ්ඩක් ඉන්න ගුරුවරයන් අවසර අරගෙන මට ඕනේ මේක දැනගන්න. බලන්න යාගේ අර සම්මාසෝත ප්‍රතිසතිය වැඩි. යාට තේරෙනවා මේ ලෝකේ මොකවත් නිකන් නිර්මාණය වෙන්නේ නැහැ. නිර්මාණයට හේතුවක් තියෙනවා නේද? හේතුඵල ධර්මයක් මේ තියෙන්නේ. බොරුවක් මුලාවක් කියන එක දැන් එයාට තේරිච්ච එක. නමුත් ඊට වඩා ගැඹුරු එකක් මේකේ තියෙනවා. මුලාවක් ඇදෙන්න හේතුවක් තියෙන්න එපායි. බොරුවක් නිර්මාණය වෙන්න ඇත්තක් තියෙන්න එපායි. එහෙනම් හේතුඵල ධර්මයෙන් මේක ක්‍රියාත්මක කරන අපේ සාස්ත්‍ර මාතට ඒක තේරිලා නැහැ. පොඩ්ඩක් එයාටත් කියලා එන්න. එයාවත් බේර ගන්න ඕනේ. අවසරයි ආචාර්යයන් වහන්සේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? මේ ලෝකේ හැමතැනම තියෙන බොරුව මුලාවක් නෙමෙයි. හේතුඵල ධර්ම. බොරුවකටත් හේතුවක් තියෙනවා. ඒක තමයි සත්‍ය කියන හේතුව. ඒ නිසාලු බොරුව කියලා ඵලයක් අටගත්තේ. ඒ ශාස්ත්‍රඥ වහන්සේ ළඟට අපි යන ඔබ වහන්සේ තේනවද? බොරු ආණ්ඩත් එකෙක් ඉන්නපායි මුන්ටත් කවුරු හරි එකෙක් ඉන්නපායි කියන්න එහෙනම් සාරිපුත්ත මොග්ගල්ලාන උපතිස්ස කෝලිත ගිහිල්ලා සාසන වහන්සේ ළඟ කමටන් අරගෙන ඒ කියන දාම මනාකොට ප්‍රත්‍යක්ෂ කරන්න තේරුම් ගන්න මුන්ට කියන්නත් කවුරු හරි ඉන්නපායි මුන්ට මං ඒ ටික කියලාගෙන ඉන්න කියලා 500ක් ඉති කරන්න ඒ ගුරුවරයා කොච්චර ශ්‍රේෂ්ඨද මට වැරදුනක් කමන්නේ ශිෂ්‍යයෝ ගොඩ යන්න කමන්නේ එතනට කියලා ගොඩ යන්න ඒ ආචාර්ය මම මගේ ළඟ ඉන්නවා මොකද එක එක්කිනා ළඟට යන්නේ. එහෙම යන්න බෑ. කාගත් බනහන්න බෑ මගේ කාරණා. එහෙම කිව්වද නෑ. සංජය බෙල්ලට කියන්නේ ඒ තරම් ශ්‍රේෂ්ඨ ගුණ තියෙන මිනිස්සෙක්. උපතිස්සයි කෝලිතයි ගිහිල්ලා මොග්ගල්ලාන සාරිපුත්ත නමින් මහරහතුන් වෙලා භාග්‍යතුන් වහන්සේට මේ ශාසනය වෙනින් ජීවිත කාලෙම වැඩ සිටිනවා. මම ඇයි මේ කතාව මෙතන මතු කළේ? ඒ ඒගොල්ලන්ගේ සෝතේ ප්‍රතිශතය වැඩි සම්මා සෝතේ කලින් වඩලා වැඩි. අරක තියෙනකොටම අර මහා ගැඹුරින් අරක ඇහෙනවා. කොසල් රටේ තරුණයාට බුදුහාඳුර ශ්‍රී මුකෙන් අවුරුදු 20ක් බණ කිව්වා. අර කෑ ගන්නවා වාගිල ඇවුනේ. මොකවත් ඇවුන්නේ නැහැ. එහෙනම් මේ ලෝකේ අපේ චෛතසික තප්පරයට ලක්ෂයක් ඉපදුනත් අඳුන ගන්න පුළුවන් 10 නම්. එයා සම්මා සමාධිය, සම්මා සතිය වඩපු ප්‍රතිසතයට සාපේක්ෂව නේද? බුදුහාඳුරගෙන් ආනවා ආනන්ද හාමුදුර භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ ආනිසංස තීරණය කරන්නේ කොහොමද? පින්වත් ආනන්දේනි, තථාගතයන් වහන්සේ යම් කිසි දානයක් දෙනු ලබනවා නම් ඒ දාහනේ තථාගතයන් වහන්සේටවත් ආනිසංස කියන්න බැරිලු. ඇයි? උන්වහන්සේ ඉච්ඡිත සිතිවිලි පාළ වෙනවලු. ඒ දාහනේ ආනිසංස කරුණු කාරණා ඒකේ විස්තර ඒක ගැඹිරත්වය ඒකේ ප්‍රතිඵල ඒ නිර්මාණය සංසාරේ ක්‍රියාකාරීත්වය ඒකේ නිර්මාණය වෙන නාම රූප ඒකේ සත්‍ය ලැබෙන ප්‍රයෝජන සංසාර පැවැත්ම විශ්වය පුරාවටම ඇති වෙන බලපෑම් මේ විදිහට බුදුහාමර කියන්නේ කියන්නේ කියන්නේ යනවලු ඒ කට්ටිය ඔක්කොම වයස ගිහිල්ලා මහලු වෙලා එතනම ලෙඩ වෙලා එතනම අපවත් වෙනවා. ඒත් බුදුහාමුදුරු කියන්නේ කියන්නේ නෝ. තරුණ පුංචි කට්ටිය ලොකු වෙනවලු, තරුණ වෙනවලු, වයසට යනවලු, ලෙඩ වෙනවලු, එතනම මරනවලු, එතනම ආදානය කරනවලු. ඒත් කතන්දරේ කියන්නේ කියන්නේ නෝ. ඉවරයක් නැල්ලු, කොනක් නැල්ලු ඒකට. ඇයි සම්මාසෝතය ඒ මා බෝධිසත්ව සාරාසංග කල්ප ලස්සයක් වඩලා. එහෙනම් උන්වහන්සේගේ සම්මාසෝතයට සාපේක්ෂ ඇයෙනක වැඩි සම්මා සමාධිය සාරාංශක කල්ප ලක්ෂයක් වඩලා. ඒ නිසා උන්වහන්සේට දැනෙන එක සිතෙනක වැඩි. ඒක මේ ලෝකෙ කිසිම කෙනෙකුට දරන්න බෑ. එච්චර හිතෙනවා. එච්චර හැයනවා. එච්චර පේනවා. නාමයක් දැක්කම උන්වහන්සේට කියන්න පුළුවන් කල්ප ගානකට තොරතුරු. එච්චර පේනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සංසාරේ වඩපු ප්‍රතිසතේ වැඩි නිසා ඒ මහා ශ්‍රමණයන් වහන්සේට ඒ විදිහටලු දැනෙන්නේ. ඒතර අපිට මේ ඇස් ඉදිරියේ තියෙනකවත් පේන්නේ නැහැ. එහෙනම් ඒ කියන්නේ අපි මොනවද දැනගන්න ඕනේ? සම්මා දිට්ඨිය වඩලම නැහැ. පුදුම වැඩ මෙච්චර ගැඹුරෙන් කියලා දෙනවා මොකවත් ඇන්නේ සම්මා සෝතේ සංසාරේ වඩලා නැහැ එනිසා ඇන්නේ ඒක ඉරියව්වක ඉන්නම බෑනේ සම්මා කම්මන්තේ පුරුදු කළා නැහැ මේ මනුස්සයාට එක තැනක ඉන්න බෑ ස්වාමීන් වහන්සේ මොනවා කිව්වා 100ෙන් නම් ඉන්න බෑ 100ෙන් ඉන්නවා කියලා උල තිබ්බා වගේ ඒ මනුස්සයා සම්මා සතිය වඩලා නැහැ. ඒ නිසා සතිය නැහැ, සීය නැහැ. ස්වාමීනි අමතනම අවිවේකයි දියැලි දැක්කම ටික සන්තෝෂයි. ටික දවසකින් දියැල්ලක් කරදරයි. කාන්තාරට ගියාම පුදුම සන්තෝෂයක්. කාන්තාරේ කරද එක තැනකවත් මං සෑයීමටපත් වෙන්නේ නැහැ. එක තැනපත් මට එක ඉරියවක ඉන්න බෑ මාස තුනක්. ඔය හැරි හැවිදින්නම හිතන මොකක්ද නැහැ. සම්මා සමාධිය වඩලා නැහැ. මේ මනුස්සයාට නාම රූප වල එක තැන හින්න බෑ. සමාධියක් නැහැ. සම්මා සමාධිය වඩලා නැහැ. ඒ නිසා මේ මනුස්සයාට එක තැන ඉන්න බෑ. දැන් අපිට තියෙන ප්‍රශ්න ඔක්කොම ගොනු කරලා ගත්තාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අඩුපාඩු නෙමෙයිද? ඒ නිසා තමයි මම මගේ ජීවිත කාලය පුරාවටම අවුරුදු 20ක් විතර ආර්ය අෂ්ටාංගික මාර්ගෙම දේශනා කරන්න තීරණය කළේ. ඒකේ අඩුපාඩු තමයි මේ ප්‍රශ්න ඔක්කොම මුල. එකතන ඉන්න බෑ. කම්මන්තේ වඩලා නැහැ මේ මිනිස්සයා. දැන් වඩන්න. එතකොට එකතන ඉන්න පුළුවන්. ස්වාමීනි සීය වැඩෙන්නේ නැහැ. සම්මා සතිය වඩලා නැහැ. වඩන්න සීය පවතී. ස්වාමින්වහන්ස විවේකයක් නෑ හැමතැනම මා 아무තු පීඩන සම්මා සමාධිය වඩලා නෑ ඒ නිසා සමාධි වෙන්නේ නෑ නාම රූප වල ඒක වඩන්න හරියයි ස්වාමිනී කොච්චර බණ ඇහුවත් මතකෙකින් නෑ සම්මා සෝතේ වඩලා නෑ වඩන්න මතක හිටි සායනාත මොනවා දැක්කද ඒව හරියට පේන්නේ නෑනේ සම්මා දිට්ඨිය වඩලා නෑ වඩන්න එතකොට හරියට පෙනේ ඒක මගේ දෝෂයක් නෙමෙයි ශ්‍රාවකේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංසාරයේ වඩලා නැහැ ඒකායන මග්ගෝ කියලා බුදුවරු කියන ධර්මතාවයක් ඒක වඩලා නැහැ පුරුදු කර ප්‍රතිසතේ නැහැ යන්නේ දැක්ක ගමන් හිතන්නේ එයා එයාව බඳලා දරුවෙක් හදන්නේ කොහොමද කියලා එයාගෙන් බේරෙන්නේ කොහොමද කියලා කල්පනා කළාද නැහැ ඒක කල්පනා කරපු එක මහා බෝධිසත්වෙක් එයා ඒකාන්ත වශයෙන්ම රාහත් බෝධියෙන් පිරිනිවන් පානවා සම්මා සම්බුද්ධත්වයෙන් පිරිනිවන් පානවා පසේ බුදු වෙලා පිරිනිවන් පානවා නාමයක් රූපයක් දැක්කාම සිතවිල්ල එන්න ඕනේ. ඒකෙන් බේරෙන්නේ කොහොමද කියන එක. අසුරවි ඉන්නේ කොහොමද? එයා ඒගොල්ලෝ තමයි බෝධිසත්වරු. අවුෙන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. එයා බෝධිසත්වෙන් නෙමෙයි. එයා අපාගාමියෙක්, භවගාමියෙක්. දුකට ඉපදිච්ච එකෙක්. එයා දුකටම යනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩලා නැහැ. නිවැරදිව පේන්නේ නැත්තේ නැති නිසා. මෙච්චර දුක වැඩි වෙලා තින්නේ ඒක හරියට වඩපු නැති නිසා. සංසාරේ පුරුදු කරපු නැති නිසා. පැය 24ම නිින්ද පැත්තකින් තියලා නිින්ද කවදර නිදා ගන්න පුළුවන්. දෙවේලා කලඳනකොට පැය දෙකක් යන එක වේලා කලඳලා ඒකෙන් පැයක් ඉතුරු කරගන්න. මූණකට පෑන් පාසෙන් ඕනේ දත් ටික මැද්දා මැති ඒ වෙලාවත් ඉතුරු කරගන්න. ඒ හැම පැය 22ක් 23ක් මාර්ග අෂ්ටාංගික මාර්ගය පුරුදු කරන්න. මේ ආයතන වල තියෙන දෝෂ හැම එකක්ම ඒ අෂ්ටාංගික මාර්ගය නැති නිසා ඒක වඩපු නැති නිසා. එදා කට්ටියට ඒක පේනුණා නම් ඇයි අද අපිට පේන්නේ නැත්තේ? එදා ඒ කට්ටියට හැවුණා නම් ඇයි අද අපට හැෙන්නේ නැත්තේ? එදා ඒ කට්ටියට සිතුණා නම් ඇයි අපට සිතෙන්නේ නැත්තේ? ඒ සිතමනේ අපටත් තියෙන්නේ. අපිත් මිනිස්සු, ඒගොල්ලොත් මිනිස්සු. ඒගොල්ලොත් බත්යාවේ අපිත් බත්යාවේ. ඇයි ඒ කට්ටියට හිතන්න පුළුවන් අපිට හිතන්න බැරි? සම්මා සතිය වඩලා නැහැ. සම්මා සතිය වඩලා ඉන්න සතියක් නැහැ. කීරිවනේ රේවතාඳුරන්ට මුකුත්ම පාසු ගන්න පිරිනිවන් පාන කමිටේ උත්තමයා. මෙච්චර පාසුකම් තියෙන එක ඉරියව්ක මාස දෙකක් ඉන්න බෑ. ඔය රැවිදින්න ඕනේ මොකද්ද? සම්මා කම්මන්තේ වඩලා නැහැ. ඒ නිසා අපිට එක ඉරියව්වක ඉන්න බෑ. එක තැනක ඉන්න බෑ. රැඳෙන්න බෑ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ දෝෂ. ඒවා නිවැරදි කරන්න. අඩුපාඩු හදා ගන්න. පැහැදිලිද? හොඳයි. අද උදෑසන සාකච්ඡාව අපි මෙතන නිමා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු අනුමෝදාමි අනුමෝදිත කමාමි කමිතබ්බං කමාමි කමාමි කමාමි කමිතබ්බං සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා